බොහොම පිං ස්වාමීන් වහන්සේ තවත් ප්‍රශ්නයක් අහලා තියෙනවා. තිලීර කියන්නේ ජීවයක්ද? <laughs> ඒක ඉතින් අහන්න ඕන අර ශුද්‍ර විද්‍යාඥයෙක්ගෙන්. <laughs> දිලීර කියලා කිව්වහම අපි තේරුම් ගන්නට ඕනේ දැන් ජීවය කියන එක එකක් විඥානය කියන එක තව එකක්. දැන් විඥානය සහිත තැනක තමයි අපි සත්වයක් කියලා හඳුන්වන්නේ. එතකොට දැන් ඒක ශෛලීය ප්‍රාණීන් කියලා අපි හඳුන්වනවා නම් ඒ ප්‍රාණීන් කියන තැන්වල විඥානයක් තියෙනවා. හැබැයි ජීවයක් තියෙන හැම තැනකම විඥානයක් තියෙනවා කියලා කියන්නේ දැන් ගහක ජීවයක් තියෙනවා. ගහක ජීවයක් තියෙන නිසා තමයි ගහ වැඩෙන්නේ. ඒක නිකන් ලී කොටයක් වගේ එක තැන තියෙන්නේ නැහනේ ගලක් වගේ එක තැන තියෙන්නේ නැහනේ ඒක අනුක්‍රමයෙන් වැඩෙනවා මල්පල හට ගන්න. ඒක ජීවි ගුණය තියෙන. එතකොට මේ ජීවි ගුණය තියෙන එකක තවත් විශේෂත්වයක් තමයි ඒකේ ශෛලවලි තවත් ඒබඳු දේ නිර්මාණය කරන්න ගොඩ නගන්න එතකොට සමහර හැබැයි ජීවයේ තිබිච්ච පමණට එතන විඥානයක් තියනවා කියලා කියන්න බෑ. ඊළඟට සමහර ඒවා තියෙනවා අජීවි. අජීවි තන කොහොමත් විඥානයක් නැහැ. ඒ නිසා සවිඥානික අවිඥානික කියලා එක් ભેදයක් තියෙනවා. ජීව අජීව කියලා තව ભેදයක් තියෙනවා. මේ දෙක එකට පටලවා ගන්නට එපා. ජීව ජීව කියන්නේ වෙනත් ભેදයක්. සවිඥානික අවිඥානික කියන්නේ වෙනත් ભેදයක්. සවිඥානික අවිඥානික කියන්නේ සිතක් තියද නැද්ද කියන ජීව අජීව කියන්නේ වැඩන ශෛල තියනවද නැද්ද කියන එතකොට දිලීර වගේ වැඩෙන සෛල තියෙනවා නම් එතන ජීවයක් තියෙනවා. හැබැයි විඥානයක් තියෙනවායි කියලා අපිට විනිශ්චය කරන්න පුළුවන් කමක් නැහැ. ඊළඟ ප්‍රශ්නේ අහලා තියෙනවා ස්වාමීනි. හැබැයි ඒ බඳු තැන්වල අර මේ දැන් උත්පත්ති හතරක් තියෙනවනේ. අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික අර සංසේදජ වැනි බොහෝ සත්වයින් ප්‍රාණීන් ඒ බඳු තැන්වල ජනිත වෙන්න පුළුවන්. ඒ නිසා අපිට නිශ්චය කරන්න බෑ සමහර තැන්වල විඥානයක් තියද නැද්ද කියලා. ඒ වගේ තා සූක්ෂම තැන්වල සමහර ප්‍රාණීන් ජීවත් වෙන්න පුළුවන්. දැන් අද කාලේ ඒවා පිළිබඳව දැන් අන්තර්ජාලයට එහෙම ගිහිල්ලා බැලුවෙන් පස්සේ ඕන තරම් ඒවා ගැන කරපු පරීක්ෂණ දැන් අන්වීක්ෂයකින් බැලුවෙන් පස්සේ අපේ කෙස් ගහක් අරගෙන දැන් කෙස් ගහ කියන්නේ ඒක ඊටාම පිරිසිදුව පැහැදිලිව තියෙන එකක් වගේ නේ අපිට පේන්නේ. හැබැයි ඒක ඇතුලේ තව කොච්චර ප්‍රාණීන් ඉන්නවද? එතකොට ඊට පස්සේ ප්‍රාණීන්ගේ ඇඟ ඇතුලේ තව කොච්චර ප්‍රාණීන් ඉන්නවද? එතකොට ඒ අය ප්‍රාණීන් කියලා හඳුනාගන්නේ කොහොමද? විඥානයක් ඇති අය කියලා හඳුනාගන්නේ කොහොමද? චලනය වෙනවා, එහාට මෙහාට ගමන් කරනවා, තව දේවල් ආහාරයට ගන්නවා. දැන් කෙස් ගහක් හැටියට දැක්කහම අපිට පේන්නේ මේක ඉතාම පිරිසිදු ඒකකයක් හැටියට. නමුත් ඒක ඉතා සියුම් කරලා බැලුවෙන් පස්සේ ඒවා ඇතුලේ ප්‍රාණීන් බොහෝ ප්‍රමාණයක් ජීවත් ඒ ප්‍රාණීන්ගේ ඇඟ ඇතුලේ තව ප්‍රාණීන් ජීවත් වෙනවා. නිසා දිලීර වගේ තැන්වල අපට විඥානයක් නැහැ කියලා අපට නිෂේධ කරන්න බෑ. ඒ දිලීර තියෙන තැන්වල බොහෝ විඥානය සහිත සත්වයින් ඉන්න පුළුවන්. නමුත් ජීව කියන කතාවයි විඥාන කියන කතාවයි දෙකක් කියන එක අපි තේරුම් ගන්නට ඕන. ජීවයක් කියන්නේ වැඩෙන සෛල විඥානයක් කියලා කියන්නේ ඊට වඩා අමතර තව විශේෂ ශක්තියක්. දැන් වැඩුණත් නොවැඩුණත් සෛල කියන තැන්වල තියෙන රූප කොටස්. විඥානය කියන තැන්වල තියෙන චිත්තචෛසික ධර්ම.